පටිගත කිරීම මැදිරි පරිශ්‍රයේ වෙත වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේ තලපතකොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය මෙරහවත්තේ පඤ්ඤාසිරි පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමු කොට සාතුනාද නන්වමින් নমස්කාර පෝරකප ධම්සභා මණ්ඩපයට පිළිගනිමු අවසරයි අපේ හාමුදුරුවනේ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

සක්ඛේසු විහෙරති දේවදාහං නාම සක්ඛානං නිගමෝ අතකෝ සම්බුලා පත්තා භූමගමිකා වික්ඛෝ යේන භගවා තේනුපසංකමින්සු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං සේදින්සු ඒකමන්තං සින්නා කෝති බික්කු භගවන්තං ඒ සදවූතුං ඉච්ඡාම මයං බන්තේ පත්තා භූමං ධනපදං ගන්තුං පත්තා භූමේ ධනපදේ නිවාසං කප්පෙන් තුන්ති සද්ධාවන්ත කාරුණික පින්නතුනේ පින්නතුනේ මාත්‍රිකා ස්ථානයේ සබා ගන්නට දීච්ච දේශනාව සංයුත්ත නිකායේ තුන්වෙනි කොටසට අයිති දේවදහ සූත්‍රය තමයි මේ මාත්‍රිකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ. මේ දේශනාව ඉතාම විස්තර දේශනාවක්. අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ දෙව්දහනුවර වැඩ ඉන්න කාලේ තමයි මේ දේශනාව සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දෙව්දහනුවර වැඩ ඉන්න කාලේ වික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට කියා සිටියා ස්වාමීන් වහන්සේ වහන්ස අපි බටහිර දිසාවේ ධනපදවල සාරිකාය වඩින්ට සූදානම් වෙලා ඉන්නේ අපට මේ පළාත්වල නවාතැන් ගන්න නිවාසිකව ඉන්න ලැබුණොත් අපි දිගට මේ පැත්තේ ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේට මතක් කළා. ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ බික්ෂුන් වහන්සේලාට මතක් කරනවා මේ කාරණය සාරිපුත්‍රයන් වහන්සේට මතක් කළේ නැද්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා කියන අනේ ස්වාමීනි සාරිපුත්‍ර මහරහතන් වහන්සේට නම් මේ චාරිකාව පිළිබඳව අපිට මතක් කරන්න බැරි වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි මේක සාරිපුත්‍ර මහරහතන් වහන්සේටත් සාරිපුත්‍ර තෙරුන් වහන්සේටත් මේ ගමන පිළිබඳව දැනුම් දෙන්න උන්වහන්සේ සබ්‍රක්මචාරින් වහන්සේලාට බොහෝම උපකාර කරන අනුග්‍රහ කරන ස්වාමීන් වහන්සේ නමක්. පින්නතුලහලා තියෙනවානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ හරියට අම්මා කෙනෙක් වගේ මේ ශබ්දක්කාරින් වහන්සේලාට ඒ තරම් කරුණාවක් තිබුණා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කරන එහෙමයි ස්වාමීනි අපි සාරිපුත්‍ර මහරහතන් වහන්සේටත් මේ ගමන පිළිබඳව මතක් කරන්නම් කියලා ඒ විහාරයේ නැත කුටියක වැඩ හිටපු සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා අර විදිහට මතක් කළා. ඒ වෙලාවේ සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේලාට මතක් කරනවා ප්‍රිය ආයසුතුන් වහන්සේ එම ඔබ වහන්සේලා බටහිර දිශාවට වඩින්නට චාරිකාවි වඩින්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඒ බටහිර දිශාවේ නැත්නම් ඒ නානා රටවල් වල නානා ප්‍රදේශවල ඉන්න නොඑක් පඬිතුයෝ ඉන්නවා. කස්තිය පඬිතුයෝ ඉන්නවා, බ්‍රාහ්මණ පඬිතුයෝ ඉන්නවා, ඒ වගේම ගෘහපති පඬිතුයෝ ඉන්නවා, ශ්‍රමණ පඬිතුයෝ ඉන්නවා. මේ නුවණැති අය ඇවිල්ලා ඔබ වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද්ද ප්‍රශ්නය? ඔබ වහන්සේලාගේ ශාස්ත්‍ර වහන්සේ මොන වගේ ධර්මයක්ද කියන්නේ කියලා ඇහුවොත් ඒකට උත්තර දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වෙලාවේ මෙලොවනති බික්කුන් වහන්සේලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේට වදාරනවා සාරිපුත්‍රයන් වහන්සේ ඔබ වහන්සේ මේකට උත්තරය අපට කියලා දෙන්න. දැන් බලන්න කොච්චර නිහතමානී කමක්ද. දාද කාලේ වගේ නම් බොහෝ දෙනා ඔය අපෝ මොන ගැහෙන්න එහෙම වෙනවා ධර්ම සාකච්ඡා කරන්න. ඒ ඇත්තෝ ඉගෙන ගත්ත ටික පැය ගාණක් අපිත් එක්ක කියනවා. අපිට තියෙන්නේ අහගෙන ඉන්න විතරයි. දැන් බලන්න මේ ස්වාමීන් වහන්සේලාගෙන් සරියුත් මහරහතන් වහන්සේ හැම වගේ ඈත ධනපද වලට ගියාම ඈත ප්‍රත්‍යන්ත දේශවලට ගියාම නැත්නම් නොඑක් නොඑක් රටවල් වලට ගියාම එහි එහි ඉන්න නොඑක් පඬිත කස්සිය පඬිතු, බ්‍රාහ්මණ පඬිතු, ශ්‍රමණ පඬිතු, ගෘහපති පඬිතු ඇවිල්ලා ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රඥ වහන්සේ මොන වගේ ධර්මයක්ද කියන්නේ කියලා ඇහුවොත් උත්තර දෙන්න පුළුවන්ද කියලා ඇහුවේ. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලා වදාළ අනේ සාරිපුත්‍රයන් වහන්සේ අපට මේක කියලා දෙන්න. ඔබ වහන්සේට අද විවේකයක් නැත්නම් අපි ඔබ වහන්සේ කියන ඕනෑම වෙලාවක ඇවිල්ලා මේක අහගන්නම්. බලන්න මේකෙන් තේරෙන්නේ ඒ ස්වාමීන් වහන්සේලාගේ තියෙන නිහතමානීකම. මේ වෙලාවේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වදාරනවා ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් දෙන්න තියෙන හොඳම පිළිතුර තමයි අපේ භාග්‍යතුන් වහන්සේ අපට උගන්වන්නේ ඡන්ද රාගේ නැතිකරන්න. ඡන්ද රාග විනයක්කාය සත්තා. බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ ඡන්ද රාගය නැත්නම් තෘෂ්ණාව නැතිකරන්න කියලා. දැන් බලන්න බුද්ධ ශාසනයම මොකද්ද නැත්නම් බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම මොකද්ද කියලා ඇහුවොත් මේ ධර්මයේම තියෙන දේවල් කියන්නේ කිව්වොත් ඒක අපහසුයක් නේ. ඒක අලුතෙන්ම සම්බන්ධ වෙන කෙනෙකුට එච්චර ගැළපෙන්නේ නැහැ. නමුත් බලන්න සාරිපුත්‍ර මහරහතන් වහන්සේනි කියලා දෙන ක්‍රමේ ඔබ වහන්සේලාගෙන් ඇහුවොත් ඔබ වහන්සේලාගේ ගුරුවරයා ශාස්ත්‍රඥ වහන්සේ මොකද්ද කියලා දෙන්නේ කියලා චන්දරාගේ නැති කරන්න තමයි කියලා දෙන්නේ. එතකොට පින්නතර මේ ඡන්ද රාගය කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඡන්දය කියන්නේ කැමැත්ත. රාගය කියන්නේ ඇල්ම. ඒකට කැමැත්තෙන් ඇල්ල තියෙන தත්ත්වය තමයි නැති කරන්න කියලා උන්වහන්සේ වදාරන්න වෙන යක්කාය. මෙතන තියෙන ලොකුම බැරෑරුම් ප්‍රශ්නේ තමයි අපි හැම දිනාම පින්නතර මේ හැම දෙයකටම කැමැත්තෙන්මයි ඇවිල්ලා ඉන්නේ. කැමැත්තෙන් ඇල්ලලා ඉන්න නිසා ගලවන්න ටිකක් අමාරුයි. අකමැත්තෙන් ඇල්ලලා ඉන්නවා නම් ගලවන්න දෙයසියනේ. අකමැත්තෙන් මොනවා හරි දෙයකට ඇල්ලලා ඉන්නවා නම් උත්සාහයක් කරන් ගලවගෙන යන්න පුළුවන්. මෙතන ගලවන්න තියෙන අමාරුම ප්‍රශ්නේ තමයි පින්නතුනේ ඇලිලා ඉන්නේ කැමැත්තෙන්. කැමැත්තෙන් ඇල්ලලා ඉන්න නිසා ගලවන්න අමාරුයි. එහෙමනම් දැන් බොහෝ දෙනා කියන අනේ මට කිසිම ඇලීමක් නැහැ කියලා. නමුත් පින්නතොනි පුදුම විදිහට ඒවට ඇලිලා ඉන්නේ. හැබැයි ඇලිලා ඉන්නේ කැමති නැහැ කැමති නැහැ කියලා කිව්වට කැමැත්තෙන්මයි ඇලිලා ඉන්නේ. එහෙමනම් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාලා මෙන්න මේ උත්තරේ දෙන්න ඕනේ. චන්දරාග වෙනයක් ආයි. චන්දරාගේ නැති කරන්න තමයි උන්වහන්සේ කියලා දෙන්නේ. ඔය විදිහේ උත්තරයක් දුන්නොත් ඒ නුවණැති අය, ඒ පඬිත අය හා හොඳයි කියලා ඒක අහලා නිකන් ඉන්නේ නැහැ. නැවත පෙරලා ප්‍රශ්නයක් අහනවා. එයා අහනවා මොකක් ගැන තියෙන චන්දරාගය දුරු කරන්න කියලාද කිව්වේ. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. මොනුන් ඇහුවා ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ මොන වගේ ධර්මයක්ද කියන්නේ කියලා ඒ වෙලාවේ උත්තරේ දුන්නා අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපට කියන්නේ චන්ද්‍ර චන්ද්‍රාගය දුරුකරන්න කියලා ඒක අහගෙන ඉඳලා නැවත පෙරලා ප්‍රශ්නයක් ඇහුවා මොකක් ගැන තියෙන චන්ද්‍රාගය දුරු කරන්න කියලා කියන්නේ. ඒ වෙලාවේ සරියොත් මහරහතන් වහන්සේ උත්තර දෙනවා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාරනවා එවැනි ඒ වගේ ප්‍රකාශයක් ඒ වගේ ප්‍රශ්නයක් අහපු වෙලාවට මෙන්න මෙහෙම උත්තර දෙන්න කියනවා. රූපස්කන්ධයේ කෙරෙහි තියෙන චන්දරාගේ දුරුකරන්න කියලා තමයි කියලා දෙන්නේ. වේදනාස්කන්ධයේ කෙරෙහි තියෙන චන්දරාගේ දුරුකරන්න කියලා තමයි කියලා දෙන්නේ. සංඥාස්කන්ධයේ කෙරෙහි තියෙන සංගරාගය දුරු කරන්න කියලායි කියලා දෙන්නේ. සංස්කාර ස්කන්ධය පිළිබඳව විඥාන ස්කන්ධය පිළිබඳව කොටින්ම පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තියෙන සංගරාගය දුරු කරන්න කියලා තමයි කියලා දෙන්නේ. එහෙමනම් පින්නතොනි පංචස්කන්ධය කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. එහෙමනම් දුකට තමයි පින්නතුනේ පංචපාදාන ස්කන්ධය තුල තියෙන දුක. එහෙමනම් මේ දුකට තියෙන චන්දරාගය දුරු කරන්න කියලා කියන්නේ. දැන් බලන්න අපි කොච්චර දුකට අකමැති වුණත් මේ දුකට තියෙන චන්දරාගය නැති කරන්න අපේ ලොකු අදහසක් නැහැ. දැන් බලන්න සාමාන්‍යයෙන් අපි වෙන තුනේ ඔය ඡන්ද රාගෙන් අපිට පේන්න තියෙන ප්‍රේමනාප දේවල් කෙරෙහි නෙවෙයි අප්‍රිය අමනාප දේවල් වලටත් අපි ඡන්ද රාගෙන් එල්ලයි ඉන්නේ දැන් බලන්න අපිට කෙනෙක් මොන හරි අවදක් කරනවා අපිට බයිනෝ අපට නින්දා කරනවා අපිටත් කේන්ති යනවා කේන්ති ගිහිල්ලා ඒ කෙනාට අපි බයින්න කැමති අර එතන තියෙන බනෙන්න රිද්දන්න තියෙන කැමැත්ත ඡන්ද රාගේ දැන් ඒ කෙනාගේ කවුරු හරි ඇවිල්ලා අපි අකමැති කෙනාගේ දොස් කතා කරනවා. එයා ඔහොම තමයි. එයා නිතරම ඔයාට බයිනෝ. ඔයාට මේ පළවෙනි වතාව නෙවෙයි නොයේක් අවස්ථාවල ඔයාව පහත් කරන්න කටයුතු කරලා තියෙනවා. මේකට නම් පාඩමක් උගන්වන්න ඕනේ එහෙම කියලා කියනකොට අර දේශයෙන් ඉන්න කෙනාට හරි කැමති අර බලන්න පීඩාවට පත් කරන්න අරයා නැති කරන්න හරි පොදුම කැමැත්තක් බැරි වෙනාවක් තව කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ඔව අතහරින්න ඔයයන් ඇති වැඩක් නැහැ කී තියාගත්තයි කියලා තේරුමක් නැහැ. එහෙම කෙනෙකුට කේන්ති. ඒ මොකද කවුරු හරි පීඩාවටපත් කරන්න පෙළන්න ඉතේ කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්තක් නැත්තම් අපි එහෙම කේන්ති ගත්තට කේන්ති ගන්නෑ නේද? එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා බුදුරජාණන් වහන්සේ නැති කරන්න කියලා කියේ මොකද්ද? ඡන්ද රාගය නැති කරන්න කිව්වා. ඉතින් ඒ නව පෙරලා ප්‍රශ්නයක් අහුවම් මොනවට තියෙන ඡන්ද රාගයද නැති කරන්න කිව්වේ? පංචපාදාන ස්කන්ධයේද තියෙන ඡන්ද රාගය තමයි නැති කරන්න කිව්වේ. දැන් මේ පඬිතයෝ ඒ නොනැති අය ඒගොල්ලෝ නිතර විමසන එකයි කරන්නේ එය හා හොඳයි කියලා නිශ්ශබ්ද වෙන එකක් නෑ කිව්වා. නැවත පෙරලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් කිව්වා. එය නැවත අහන්න පුළුවන් කුමන ආදීනවයක් දැකලාද පංචස්කන්ධයට තියෙන තෘෂ්ණාව අතහරින්න කියලා කිව්වේ. ඔන්න බලන්න එතකොට කුමන ආදීනවයක් දැකලාද මේ පංච පාදානස්කන්ධයට තියෙන තෘෂ්ණාව අතහරින්න කියලා කිව්වේ. දැන් පංච පාදානස්කන්ධයට තියෙන තෘෂ්ණාව අතහරින්න කිව්වහම මොකක් හරි ආදීනවයක් දකින්න තේ. ඒ වෙලාවට උත්තර දෙන්න කිව්වා මේ රූපය කියන එක වෙනස් වෙලා යන එකක්. ඒක අපි දන්නවා රූප කියන එකේ තේරුවම රූප කීටි රූපං පහා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දෙයකට තමයි රූපය කියලා කියන්නේ. හත ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච දේවල්. මේවා වහ වහාම වෙනස් වෙනවා. ශරණයක් පාසාම මේ රූප වෙනස් වෙනවා. එතකොට මේ රූප වෙනස් වෙලා යනකොට අනිත්‍ය වෙලා යනකොට මොකද වෙන්නේ? මේ රූපය මම මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගෙන ඉන්න කෙනෙකුට මේ රූපය සදාකාලිකයි ස්ථිරයි කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට මේ රූපේ අනිත්‍ය වෙලා යනකොට මොකද වෙන්නේ? අනිත්‍ය වෙලා යනකොට දුක් දුම්නස් හට ගන්නවා. දුක් දුම්නස් හට ගන්නවා, සෝසුසුම් හට ගන්නවා. ඒ වගේම අඬනවා, වැළපෙනවා, කම්පා වෙනවා. ඊළඟට පින්නතුන විලාප කියනවා. තමන්ගේ ඔළුව පිටිවල ගහ ගන්නවා. පින්නතුලට මේවට අත්දැකීම් ඕන තරම් තියෙනවා. මෙන්න මේ ආදීනවේ දැකලා තමයි බුදුරජාණන් වහන්සේ මේ රූපයට කියන කැමැත්ත අතහරින්න කියලා කිව්වේ. ඊළඟට වේදනාවට වේදනාව වුණත් එහෙමයි අපි කැමති වේදනාවන් ඇති වෙනකොට ඉතින් අපි ඒක ආත්ම වශයෙන් ග්‍රහණය කරගන්නවා. හැබැයි අපි අකමැති වේදනාවන් එනකොට අපි ලත වෙනවා, අඬනවා, කම්පා වෙනවා, සෝසුසුම් හෙලනවා. මෙන්න මේ ආදීනවේ දැකලා තමයි. මොකද මේවා වහා වෙනස් වෙන දේවල්. මෙන්න මේ ආදීනවේ දැකලා තමයි බුදුරජාණන් වහන්සේ මේ වේදනාවට තියෙන ඒ කැමැත්ත අතහරින්න කියලා කිව්වේ. ඒ විතරක් නෙවෙයි සංඥාවට හඳුනගත්ත දේවල්. හඳුනගත්ත දේවල වහා වෙනස් වෙලා යනවා. කොච්චරනම් අපි හඳුනගත්ත දේවල් වෙනස් වෙනවද? මේ සංඥාව කියලා කියන්නේ හරියට මායාවක් වගේ. ඉතින් එහෙමනම් ඒවා වෙනස් වෙලා යනකොට අර ලොකුවට ග්‍රහණය කරගෙන ඉන්න අයට මම මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගෙන ඉන්න අයට ලොකු වේදනාවක් දැනෙනවා. ඒ වගේම ශෝක කරනවා. ඒ වගේම ලත් වෙනවා අඬනවා විලාප තියෙනවා. මෙන්න මේ ආදීන වේ දැකලා තමයි සංඥා ස්කන්ධයට තියෙන ඒ ඇල්ම ආසාව ඡන්ද රාගේ දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔය විදිහට සංස්කාර පිළිබඳව විඥාන පිළිබඳව ඒවා වහවහ වෙනස් වෙනවා මේවා ආත්ම වශයෙන් ගන්න පුළුවන් දේවල් නෙවෙයි ඒ නිසා මේවා වෙනස් වෙනකොට මොකද වෙන්නේ මේවා වෙනස් වෙනකොට අර ග්‍රහණය කරගෙන ඉන්න කෙනාට මහා කම්පාවක් ඇති වෙනවා මහා කම්පාවක් ඇති වෙනකොට එයා අඬනවා, ලත වෙනවා, සෝසසොම් හෙලනවා, සමහරලාට ජීවිතේ පවා නැති කරගන්නවා. මෙන්න මේ ආදීනව දැකලා තමයි බුදුරජාණන් වහන්සේ පංචපාදානස්කන්ධයේ තියෙන මෙන්න මේ ඡන්ද රාගය ඇල්ම දුරු කරන්ට කියලා උන්වහන්සේ වදාළේ මෙන්න මේ ආදීනව ටික දැකලා. ඊළඟට මේ කස්සිය පඬිතවරු, ශ්‍රමණ පඬිතවරු, ගහත්මන පඬිතවරු, ගෘහපති පඬිතවරු ඒගොල්ලෝ නැවතත් පෙරලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කුමන ආනිසංශයක් දැකලාද? පංචස්කන්ධයේ කෙරෙහි තියෙන ආසාව දුරු කරන්න කියලා කිව්වේ. දැන් එතකොට මුලින් ඇහුවා කුමන ආදීනවයක් දැකලාද? පංචඋපාදානස්කන්ධයට තියෙන ඇල්ම දුරු කරන්න කියලා කිව්වේ. දැන් නැවත පෙරලා ප්‍රශ්නයක් අහනවා කුමන ආනිසංශයක් දැකලාද මේ පංච පාදානස්කන්ධයට තියෙන ආසාව දුරු කරන්න කියලා උන්වහන්සේ වදාළා. ඒ වෙලාවේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේලාට කියලා දෙනවා මේ රූපයට ඇලිලා නැත්නම් ඒ වගේම ඒවාට බැඳිලා නැත්නම් රූපය අනිත්‍ය වෙලා යනකොට ශෝක කිරීමක් නැහැ. හැඳීමක් වැළපීමක් නැහැ. හරියට අර ඒක ගන්න පර්වතයක් වගේ නිශ්චල වෙන්න තත්තාව තියෙනවා. එතකොට බලන්න දැන් කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේ ඒ ආකාරයෙන්ම අවබෝධ කරගෙන තිබුණොත් අපිට දුකක් තියනවාද? නැහැ. දැන් බලන්න මිනිස්සු කවුරු හරි කෙනෙක් මැරුණාම ආන්දනවා ලත් වෙනවා කෑ ගහනවා. සමහරවිට ඒ දුක වේදනාව දරා ගන්න බැරුව සමහර අය තමන්ගේ ජීවිතේ පවා නැති කරගන්න අවස්ථා තියෙනවා. හැබැයි ඒ කෙනා දන්නවනම් අනේ මේ රූපය ඕනම වෙලාවක විනාශ වෙලා යන්න පුළුවන්. මේක තමයි මේකේ ස්වභාවය. මේ ජීවිතයේ පිළිබඳව හොඳ වැටහීමකින් ඉන්නවා නම් ඒ කෙනාට මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේට වදාारण ඒ වගේ උප්‍රත්‍යන්ත දේශයක ඉන්න කෙනෙක් මේ විදිහට ඇහුවොත් මෙන්න මේ ආනිසංස දැකලා මේ රූපස්කන්ධයේ ක්‍රියේ තියෙන අල්ම දුරු කරන්න කිව්වේ. ඊළඟට වේදනාස්කන්ධයේ ක්‍රියේ තියෙන අල්ම දුරු කරන්න කිව්වේ. සංඥා ස්කන්ධය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරන්න කිව්වේ සංස්කාර ස්කන්ධය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරන්න කියලා කිව්වේ විඥාන ස්කන්ධය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරන්න කියලා කිව්වේ මෙන්න මේ ආදීනව ටික දැකලා මෙන්න මේ ආංශංශ ටික දැකලා මොකද ඒවා දුරු කරන ඒවා කෙරෙහි යථා ස්වභාවය දැනගෙන හිටපු ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට මේ දේවල් අනිත්‍ය වෙලා යනකොට දුක සංත්‍රාපයක් මොනම විදිහේ වේදනාවක්වත් ඇති වෙන්නේ නැහැ. පින්නතරට මතක ඇති භද්‍රක සූත්‍රය. සමහර අය මේ සූත්‍ර දේශනාව අහලා තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා භද්‍රක ගාමිණී කියලා තරුණයෙක්. තරුණයෙක් කියලා කිව්වට විවාහපත් වෙච්ච තැනැත්තෙක්. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට දැනගන්න ඕන මේ දුක හටගන්න ආකාරය. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාන හොඳ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ඔබ වගේ ගිහියන් අපෙන් ගොඩාක් දුරට ඇවිල්ලා අහන්නේ මේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න විදිහ, මෙලොව ජීවිතය සාර්ථක කරගන්න විදිහ මෙන්න මේවා තමයි බහුල වශයෙන් ගිහිව අපෙන් අහන්නේ. නමුත් ඔබ ඊට වඩා ඥානවන්තයි. ඔබ මගෙන් ඇහුවේ මේ දුක හටගන්නේ කොහෙන්ද කියලා ඇහුවේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාारण භද්‍රක මම මේක අතීතයෙන් කියන්න යන්නේ නැහැ. මොකද ඔබ අතීතේ දැන් ඔබට මතක නැහැ අතීතයෙන් කිව්වොත් ඔබට මේක පිළිගන්න පුළුවන් කමක් නැහැ. අනාගතෙන් කියන්නේත් නැහැ ඔබ තාම අනාගතයට පැමිණිලා නැහැ. එහෙමනම් මම ඔබට මේ කාරණේ වර්තමානයෙන්ම පෙන්වන්නම් කියලා භාගතුන් වහන්සේ වදාලා. ඒ වෙලාවේ භද්‍රක ගාමිණී හරිම සතුටු වුණා. ස්වාමිනේ එහෙම තමයි මං හරිම කැමති ප්‍රායෝගිකව මේ ජීවිතයේදී ඒක ඔප්පු කරලා පෙන්නනට මං ගොඩාක් කැමතියි. එහෙම කියලා භද්‍රක ගාමිනී නිශ්ශබ්ද වුණාම බුදුරජාණන් වහන්සේ භද්‍රකෙන් අහනවා භද්‍රක දැන් ඔබ ඉන්නේ උරුවෙල කප්ප කියන ගමේ. උරුවෙල කප්ප ගමේ ඉන්නවද? සමහර අය ඇතැම් අය මරුණාම ඒ අයට දුක් කරදර පීඩාවක් නැති වුණාම ඔබට විශාල වේදනාවක් ගෙන දෙනයි ඉන්නවද? එහෙමයි ස්වාමීනි සමහර අය ඉන්නවා මේ ගමේ. ඒ අයට දුකක් කරදරයක් වුණාම හරියට මට වුණා වගේ තමයි මට දැනෙන්නේ. ඒ අයගේ ජීවිතයට හානියක් වුණොත් මට ලොකුවට දැනෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒක අහන නැවත ප්‍රශ්නයක් අහනවා මේ උරුවල කප්ප කියන ගමේ ඉන්නවද? ඒ වගේ දුකක් කරදරයක් පීඩාවක් ඉච්ච වෙලාවට ඒ අයට මොනවා හරි කරදරයක් වෙච්ච වෙලාවක ඔබට වේදනාවක් වෙනදෙන්නේ නැති අය ඉන්නවා. ඒ වෙලාවේ භද්‍රක ගාමිණී කියන එහෙමයි ස්වාමීන් වහන්සේ මේ අපේ ගමේ ඉන්නවා. සමහර අය ඒ අය ඉතින් මුන්නත් එකයි මට මලත් එකයි. ඒ අය ගැන මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ අයට මගෙන් බැඳීමක් නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අසාවදාලා භද්‍රක දැන් බලන්න ඔබ මේ එකම ගම එකම ප්‍රශ්නේ. දැන් කාට හරි සමහර අයට මොන හරි කරදරයක්, පීඩාවක්, මරණයක් වුණොත් ඔබට ගොඩාක් දැනෙනවා. සමහර අයට එහෙම දෙයක් වුණාට ඔබට ගාණක්වත් නෑ. ඒ වුණත් එකයි මලත් එකයි. මේකට හේතුව මොකක්ද කියලා එයාගෙන් අහනවා. එයා බොහෝම ඥානවන්ත කෙනෙක්. මෙයා උත්තර දෙනවා ස්වාමීන් වහන්සේට හේතුව තමයි මාසිත තුල තියෙන ඇතම් පිරිසකට මාසිත තුල තියෙන මෙන්න මේ චන්ද රාගය කැමැත්තෙන් ඇලෙන නිසා තමයි මට මේ පිරිසකට කරදරයක් වෙනකොට දුකක් දැනෙන්නේ අන්ති අනිත් අයට කරදරයක් වෙනකොට මට දැනෙන්නේ නැති වෙන්නත් හේතුව තමයි මාසිත තුල තියෙන මෙන්න මේ චන්ද රාගය. ඒ ඇයට මං ඇල්ලුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාारण හරියට හරියට පිරිසකට කරදරයක් වුණාම ඇලෙන්නත් තව පිරිසකට කරදරයක් වුණාම නොඇලී ඉන්නත් හේතුව තමයි ඔබ සිත තුළ තියෙන මේ පුජ්‍යලයන් කෙරෙහි තියෙන සංගරාගය. බුදුරජාණන් වහන්සේ නැවතත් මේ භද්‍රකගෙන් ප්‍රශ්නයක් අහනවා. භද්‍රක දැන් ඔබට විවාහපත් වෙලා ඉන්න ඔබට දරුවෙක් ඉන්නවා. භද්‍රකම කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළාම භද්‍රක භද්‍රක පිළිබඳව කියනවා. ස්වාමීනි මං විවාහපත් කෙනෙක්. මට දරුවෙක් ඉන්නවා. ඒ දරුවා මම මේ දවස්වල බෝඩින් කරලා තියෙන ඉගෙන ගන්න. මම සමහර අවස්ථාවල සේවකයෝ යවන දරුවා පිළිබඳව විස්තර දැනගෙන ඉන්න සමහර සේවකයෝ එන්න පරක් වෙනකොට මට හරි වේදනයි. මම පාර දිහා බලාගෙන ඉන්නවා. ගේට්ටුව ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. මගේ හිත පිච්චෙනවා මේ ළමයාට මොකක් හරි වෙලාද? කරදරයක් වෙලාද? මේ විදිහට නිතර මගේ හිත විමසනවා. දැන් අද කාලේ වුණත් බලන්න අම්මලා තමන්ගේ දරුවන් පාසල් ගිහිල්ලා ඒ ඉන්න කිට්ටු වෙනකොට පින්නතුරු බොහෝ විමසිල්ලෙන් ඉන්නවා. විනාඩි 10ක් 15ක් පැය භාගයක් පරක් වෙනකොට අම්මලා හොඳටම කලබල වෙනවා. හේතුව මොකද්ද? අර හිතේ තියෙන චන්දරාගය භද්‍රකට තේරෙනවා අනේ මම මේ මගේ පුතා කෙරෙහි වුණත් මේ විදිහට සේවකේ යවලා තොරතුරු ප්‍රමාද වෙනකොට මෙන්න මේ ආකාරයෙන් කලබල වෙන්නේ මගේ සිතේ තියෙන මේ චන්දරාගය නේද කියලා මෙයාටම පැහැදිලි වෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාारणා හොඳයි ඔබේ ඔය ප්‍රිය මනාප පුත්‍රයාට මොකක් හරි වුණොත් ජීවිතක්ෂේටපත් වුණොත් මොකද කරන්නේ? අනේ ස්වාමීන් එහෙම වුණොත් නම් මට ඉඳලා වැඩක් නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ වදාारणවා මෙන්න බලන්න මෙන්න මේ චන්ද්‍රාගයේ තමයි මේ දුක ඇති කරලා දෙන ප්‍රධානම දේ. එතකොට පින්නතුනි මේ ආයතන හරහා තමයි මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම සිදු වෙන්නේ. දැන් බලන්න අපි ඇහෙන් රූප බලනවා, කනෙන් සද්ධානවා නාසයෙන් ආග්‍රහණය කරනවා දිවෙන් රස විඳිනවා කයට පහස ගන්නවා හිතට අරමුණු ගන්නවා එතකොට බලන්න පින්නතුනි මේ වාගෙන් ඒ ගන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන මේවා අපි කැමති දේවලුත් අපට ලැබෙනවා අකමැති දේවලුත් ලැබෙනවා ඒක තමයි ලෝකස් ස්වභාවය එතකොට අකමැති දේවල් ලැබෙනකොට අපි ගැටෙනවා කැමති දේවල් ලැබෙනකොට අපි බොහෝම කැමැත්තෙන් එළිලා යනවා. නමුත් බුදුරජාණන් වහන්සේලා ශ්‍රේණාශ්‍රවයන් වහන්සේලා එහෙම නැහැ මොන දේ ලැබුණත් උන්වහන්සේට උපේක්ෂාසිතින් ඒ සියල්ලම කරා ගන්නවා. දැන් බලන්න එදා කොට්ටිත මහරහතන් වහන්සේ සරියොත් මහරහතන් වහන්සේත් අතර සාකච්ඡාවක් ඇති වුණානේ. කොට්ටිත මහරහතන් වහන්සේ පෙරවුත් මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා ඇහුවා පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ මේ ඇහැ රූපයට බැඳිලා තියනවාද නැත්නම් රූප ඇහැට බැඳිලා තියනවාද කන ශබ්දයට බැඳිලා තියනවාද නැත්නම් ශබ්ද කනට බැඳිලා තියනවාද නාසය ගඳ සුවඳට බැඳිලා තියනවාද ගඳ සුවඳ නහයට බැඳිලා තියනවාද දිව රසයට බැඳිලා තියෙනවද? රසය දිවට බැඳිලා තියෙනවද? හිත අරමුණු වලට බැඳිලා තියෙනවද නැත්නම් අරමුණු සිතට බැඳිලා තියෙනවද? මේ වෙලාවේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාලා පින්වත් කොටිතයන් වහන්සේ ඇහැ රූපයට ඇල්ලක් නැහැ. රූපය ඇහැට ඇල්ලක් නැහැ. කන ශබ්දයට ඇල්ලක් නැහැ. ශබ්දේ කනට ඇල්ලක් නැහැ. නාසය ගඳ සුවඳට ඇලිලත් නැහැ ගඳ සුවඳ නහයට ඇලිලත් නැහැ දිව රසයට බැඳිලත් නැහැ රසයේ දිවට බැඳිලත් නැහැ කය පහසට බැඳිලත් නැහැ පහස කයට බැඳිලත් නැහැ එහෙමනම් බැඳිලා තියෙන්නේ මොකෙන්ද බැඳිලා තියෙන්නේ මෙන්න මේ ඡන්ද රාගේ කැමැත්තෙන් එල්ල ගිහිල්ලා තියෙනවා ඡන්ද රාගේ තමයි මෙතන තියෙන්නේ නැක්ම ගැටේ බලන්න තව බුදුරජාණන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මේක අපට හොඳට තේරුම් ගන්න කොට්ටිත මහරහතන් වහන්සේට ලස්සන උපමාවක් වදාරනවා. පින්නත් කොට්ටිතයන් වහන්සේ සුදු හරකෙකුයි කළු හරකෙකුයි එකට ඈඳලා යවනවා. ඈඳලා යවනවා කියන්නේ පින්නතුන් දැන් එකක් නොහික් මුක්ත හරක් ඉන්නවා නම් මේ හරක් නිතරම දුවනවා නම් අල්ලන්න අමාරු නම් තවක් හරකෙක්ගේ ළඟට තියලා බඳිනවා. දෙන්න බැඳලා එකට යවනවා. එතකොට වේගෙන් දුවන්නත් බෑ කනකොල කකා. ඔහේ පාඩුවේ යනවා. මේක හරක් බලා ගන්න අය කරන උපක්‍රමයක්. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාම ඒ වගේ ඈඳපු හරක් දෙන්නේ. මේ හරක් දෙන්නගේ වර්ණ දෙකක්, එක කළු හරකෙක් අනිත් එක සුදු හරකෙක්. මේ දෙන්න මේ විදිහට වල් තනකොළ කකා ඉස්සරහට යනකොට යම්කිසි මිනිස්සෙක් තව කෙනෙකුට කියනවා අර සුදු හරක නිසා තමයි කළු හරක යන්නේ. අනිත් එක්කෙනා කියනවා නෑ නෑ එහෙම වෙන්න බෑ කළු හරක නිසා තමයි සුදු හරක යන්නේ. දැන් මේ දෙකම හරියද? නෑ දෙකම වැරදි. කළු හරක නිසා සුදු හරක යන්නේ නැහැ. සුදු හරක නිසා කළු හරක යන්නේ නැහැ. එහෙනම් මේ දෙන්නට එකවට යන්න වෙලා තියෙන්නේ මොකක් නිසාද? පින්නතුනේ එකට යන්න වෙලා තියෙන්නේ අන්න අර රැහැර නිසා. රැහැර නිසා තමයි මේ දෙන්නට එකට යන්න වෙලා තියෙන්නේ. රැහැන කැපුවා නම් දෙන්න දෙපැත්තට යනවා. අන්න ඒ වගේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වදාारणව ඇහැ රූපයට බැඳිලත් නැහැ රූප ඇහැට බැඳිලක් නැහැ. නමුත් අපට තේරෙන්නේ නිකන් බැඳිලා වගේ. නමුත් එහෙම බැඳිලා නැහැ. බැඳිලා තියෙන මොකෙන්ද? බැඳිලා තියෙන්නේ ඡන්ද රාගයෙන්. මෙන්න මේ කැමැත්තෙන්. එහෙමනම් මේ රැහන කපලා දැම්මනම් අපිට හරියට අර අලකොලයකට දාපු වතුර පිටක් වගේ අපි මේවට බැඳෙන්නේ නැහැ, හැලෙන්නේ නැහැ. බොහෝම සාන්තව අපට ඉන්න අවස්ථාව සැලසෙනවා. ඊළඟට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කොට්ටික මහරහතන් වහන්සේට වදාරනවා කොට්ටිකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේටත් ඇස් තිබෙනවා උන්වහන්සේටත් නේත්‍ර යුක්මයක් තියෙනවා උන්වහන්සේ රූප බලනවා බුදුරජාණන් වහන්සේට කන් දෙකක් තියෙනවා උන්වහන්සේ හොඳට ශබ්ද අහනවා තථාගතයන් වහන්සේ නාසයක් තිබෙන උන්වහන්සේ ගඳ සොඳ ආග්‍රහණය කරනවා. බුදුරජාණන් වහන්සේට දිවක් තියෙනවා උන්වහන්සේ රස විඳිනවා. තථාගතයන් වහන්සේට කයක් තියෙනවා උන්වහන්සේත් මහත් විඳිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට නැති දෙයක් තියෙනවා ඒ තමයි ඡන්ද රාගෝ නැති. බුදුරජාණන් වහන්සේට සංහාවක් නැහැ. සංගරාගයක් නැහැ. ඒ නිසා සොයමුත්ත චිත්තෝ භාගතුන් වහන්සේ සැනසille වැඩ ඉන්නවා කියලා දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේට ওই විදිහටම කන් තිබෙනවා අනිත් අනිත් ඉන්ද්‍රයන් තිබෙනවා. උන්වහන්සේත් ඒ වාගෙන් මේ කණෙන් සම්ධානව නාසයෙන් ආග්‍රහණය කරනවා. මොනවා කළත් භාගතුන් වහන්සේ ළඟ නැති දෙයක් තියෙනවා තමයි ඡන්ද රාගෝ නැති භාගතුන් වහන්සේට කිසියම් බැඳීමක් ඇලීමක් නැහැ. ඒ නිසා උන්වහන්සේ සෝයමුත්ත චිත්තෝ බොහෝම සැනසille වැඩ ඉන්නවා කියලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේට දේශනා කරනවා. එහෙමනම් පින්නතුනි අපට තේරෙනවා මේ ලොකුම අර්බුදයේ තියෙන මේ ඇල්මත් එක්ක. ඇල්ම එක්ක තමයි සෑම පිරිහීමක්ම තියෙන්නේ. මේ ඇල්ම එක්ක තමයි පින්නතුන සෑම ලාමකකමක්ම තියෙන්නේ. මේ ඇල්ම එක්ක තමයි සෑම අර්බුදයක්ම තියෙන්නේ. ඒ වගේම මේ ඇල්ම එක්ක තමයි සෑම අරගලයක්ම තියෙන්නේ. මේ ඇල්ම එක්ක තමයි සෑම වෙනසීමක්ම තියෙන්නේ. එහෙමනම් අපිට දැන් තේරෙනවා මේ ඇල්ම මේ ඡන්ද රාගේ මොනතරම් භයානක දෙයක්ද. එහෙමනම් මේ ඡන්ද රාගේ දුරු කරන්න එක පාරම පුළුවන් කමක් නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ වැඩපිළිවෙලක් අපිට මහා කරුණාවෙන් කියලා දීලා තියෙනවා. මුලින් පින්නතර හොඳ සීලයක පිළිපදලා හොඳට ශ්‍රද්ධාව ඇති කරගෙන එහෙම ක්‍රමානුකූලව පියවරෙන් පියවරටයි මේ ගමන ඉස්සරහට යන්න ඕනේ. එහෙම නැතුව එකපාරම මේක නැති කරන්න බෑ. අනාදිමත් සංසාරයේ පින්නතුනි මේ ආයතනයන් නිසා මේ රූපස්කන්ධ කොටින්ම මේ පංච උපාදානස්කන්ධය නිසා අපි අනන්ත අපරිමාණ දුක් විඳලා තියෙනවා. නමුත් ඒ කොච්චර දුක් විඳත් අපි තල්ලු වෙලා යන්නේ මේ පැත්තට. ඒක තමයි ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාළේ හරියට අර පොළු හතකින් ගුටි කාලා ඒ කියන්නේ යම්කිසි මිනිස්සෙක් කරවි පිටියක් ගෙනල්ලා සතර මං හන්දියක තියාගෙන හතර දෙනෙක් එකතු වෙලා හය දෙනෙක් එකතු වෙලා මේ වේමුචියට ගහනවා හය දෙනෙක් ඊළඟට මේ හය දෙනා ගහලා ඉවරනාට පස්සේ නැවත තවත් ඒ වගේ ඊට වඩා බල සම්පන්න කෙනෙක් ඔළුවලින් මේ අර පැලීලා තියෙන මේ විදියට ගහනවා. බුදුරජාණන් වහන්සේ වදාරන අන්න ඒ වගේ තමයි මේ පුතග්ජන සත්වය ඇති වෙන්න මේ ඇහැ නිසා පුදුම විදිහට කැඩිලා තියෙනවා. කන නිසා පුදුම විදිහට කැඩිලා තියෙනවා. නාසය නිසා පුදුම විදිහට කැඩිලා තියෙනවා. දිව නිසා සාමාන්‍ය විදිහට කැඩිලා තියෙනවා. ඒ වගේම කය නිසා ඒ වගේම සිත නිසාත් අපි නිරතුරුවම සැලෙනවා. හැබැයි මේ ආයතන හරහා පොදුම විදිහට සැලෙනවා. ඒ සැල්ල සැල්ල දැන් අතන උපමාව දිවදානේ පොළු හයකින් ගුටි කාලා නැවත මහා පුරුෂයෙක්ගෙන් ගුටි කනවා. මහා පුරුෂයෙක්ගෙන් ගුටි කනවා කියලා කියන්නේ මෙතර දෙන්නක් පුතඥය බලාපොරොත්තු වෙන්නේ අනේ මට මේ කරදර වලින් තොර හොඳ වාසනාවන්ත ජීවිතයක් ලැබේවා කියලා පුතග්ජන හිතනවා. බුදුරජාණන් වහන්සේ වදාारणා මේ හිතීම හරියට අර පොළු හයකින් ගුටි කාලා ලැජ්ජාවටපත් නොවි තවත් අර ප්‍රධාන පොල්ලකින් ගුටි කනවා වගේ වැඩක් තමයි නැවත භවයක් ප්‍රාර්ථනා කිරීම. මොකද නැවත ඉපදුනත් ඔය පංච උපාදානස්කන්ධයමයි ලැබෙන්නේ. ඔය ආයතන හයමයි ලැබෙන්නේ. ඔය ධාතු 10 තමයි ලැබෙන්නේ. එහෙමනම් පින්නතුනේ මෙන්න මේ ඡන්ද රාගය නිසා අපි පුදුම විදිහට කැළිලා පොඩි වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් ඒ සඳහා අපි කරන්නට ඕන හොඳට සීලේක පිළිපදලා මේ රූපස්කන්ධේ ආදීනව සලකලා ඒක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් රෝගයක් වශයෙන් ඒ වගේ විස බීජයක් හැටියට ඒ විතරක් නෙවෙයි අනාත්ම දෙයක් හැටියට ශුන්‍යෝදයක් හැටියට මෙනෙහි කරනවා නම් පින්නතුනි ඒ තුළින් යාට සැනසෙල්ල හදාගන්න පුළුවන්කම ලැබෙනවා. මුක්තිය හදාගන්න ඒ තුළින් පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් මේ පංච පාදානස්කන්ධයෙන් ගැලවෙන්න නම් අපි මේකේ අනිත්‍ය දකින්න ඕන. මොනතරම් දම්පින්කම් කළත් මේකේ ආදීනව දකින්න නැතුව මේ පංච පාදානස්කන්ධයේ තියෙන අසාරත්වය මෙනෙහි කරන්නේ නැතුව අපට මෙතනින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වත් හැමදෙනාම මේ දේශනාව තාම හොඳින් ශ්‍රවණය කරලා අපිට මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට ඕන. එහෙනම් අපි නිරතුරුවම හිතන්ත ඕන අපේ බුදුරජාණන් වහන්සේ අපිට නැති කරන්න කියන්නේ චන්දරාගය. එහෙමනම් මේ චන්දරාගය නැති කරන්න කිව්වේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන චන්දරාගය නැති කළොත් මුළු ලෝකයම නැති කෙරෙහි තියෙන චන්දරාගය අපිට නැති කරන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේ ආදීනමේ පෙන්වන පංච උපාදානස්කන්ධයට බැඳිලා ඉන්නකොට ඒවා වෙනස් වෙනකොට අනිත් වෙලා යනකොට අපි වෙනස් වෙනවා අපි අඬනවා දොඩනවා ලස වෙනවා ඒකේ ආංශංශ වශයෙන් වදාලේ මේවා අනිත් වෙලා යන ස්වභාවයේ තේරුම් අරන් තියෙනවා නම් ඒවා අනිත් වෙලා යනකොට කිසිතර කිසිම ගාණක් නැහැ ගැටලුවක් නැහැ ප්‍රශ්නයක් නැහැ එහෙමනම් පින්නතුනේ මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සරියුත් මහරහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට මෙහෙමත් දේශනා කරනවා. එන්නත් ස්වාමීන් වහන්සේ ආයතන වහන්සේලාට මම කියන්නේ කුසල ධර්මයන් සමග එක්ව වාසය කරද්දී දුක් දුම්නස් හට ගන්නවා නම් කය බෙඳිලා මරණින් මතු දුකේ උපදිනවා නම් බුදුරජාණන් වහන්සේ කවදාවත් එයාට කුසල ධර්මයන් වඩන්න කියලා කියන්නේ නැහැ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා විස්මතු කරලා දෙන විදිහ සරියුත් මහ රහතන් වහන්සේ වැත්නේ මේ කුසල ධර්මයන් සමග ඉන්නකොට කුසල ධර්මයන් සම්පූර්ණ කරනකොට දුක් ප්‍රොම්නස් හට ගන්නවා නම් මරණයෙන් මත්තේ දුගතිය උපදී දුගතිය උපදිනවා නම් කවදාකවත් බුදුරජාණන් වහන්සේ කුසල ධර්ම වඩන්න කියලා කියන්නේ නැහැ කිව්වා. ඒ වගේම අකුසල ධර්මයන් එක්ක එකතු වෙලා වාසය කරද්දී එයාට සැපක් උපදිනවා නම්, කය බිඳිලා මරණින් මතු සුගතිය උපදිනවා නම් බුදුරජාණන් වහන්සේ කවදාවත් අකුසල ධර්මයන් දුරු කරන්න කියලා කියලා දෙන්නේ නැහැ කිව්වා. එහෙමනම් අපි කුසල ධර්මමයි සම්පූර්ණ කරන්න ඕන. කුසල ධර්ම සම්පූර්ණ කිරීම තුළින් අපට මහා සැනසෙල්ල හදාගන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම නැති වුණොත් වෙන්න තුනේ අපි හැමෝම මේ අනාදිමත් සංසාර සාගරයට වැටිලා හිතාගන්නවත් බැරි තරම් දීර්ඝ ගමනක් අපි හැමෝටම යන්න සිද්ධ වෙනවා. එහෙමනම් මේ දේශනාවට අනුව අපේ ජීවිතේ හැඩගස්ස ගන්න හැමෝම මහන්සි ගන්නට ඕන. ඉතින් මේ ධර්ම මාර්ගය යන මේ පින්වත් හැම දිනාටම යම් තරමකින් හති මේ පංච පාදානස්කන්ධයෙන් ගැලවෙන්නට මේ දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කොරෝනා රෝග වසංගතය අපේ මේ ලක් දෙරණින් පමණක් නෙවෙයි මුළු මහත් ලෝකයටම මහා හිස රදයක් බවට පත් වෙලා තියෙන භයානක රෝගී තත්ත්වයක්. මේ රෝගී තත්ත්වයෙන් මිලක් දෙරන වගේ මුළු ලෝකෙම සත්‍යයන්ට අත මිදෙන්නට තුරුණුවන්ගේ අනන්ත අනුභව වලින් ලැබේවා හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි නිරෝගී තත්ත්වේ පාලනය කරන්නට කැප වෙලා කටයුතු කරන සියලුම දෙනාට නිරොග් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්සයි සමස්ත ලෝකයාට මේ පින නිවන් පිණිස වේවා. අවේචේ පතම් බවාග්‍රේම දක්වා විතන සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් පිනේවා. සියලු සත්ත්වෝනි දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. පාරමී පුරා නිවන් අවබෝධ කරගනිත්වා කියලා සමත පින්දෙමු. අවසාන වශයෙන් පින්නතුනි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ චාන්දනී රණසිංහ මහත්මාව අජිත් රණසිංහ මහත්මයා ප්‍රධාන අපි හැම දිනාටම ජාති ආදී දුකින් අතමිදී උතුම් අමා මහ නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගනිමු. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු සපින්වතුනි දේශනාව පවත්වා ප්‍රදාන තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය මිරාවත්තේ පඤ්ඤාසිරේ පින්වත් ස්වාමින් වහන්සේට නිරෝගී චිරජීවන සම්පන්නියම සැලසේවා සාදු සාදු සාදු එතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ගුවන්විදුලියේ මේ පැයේ දායකත්ව දේශනාව මෙලෙසින් නිමවට පත් වෙනවා ධර්ම ශ්‍රවණය කළ සොපින්වත් ඔබ සැමටත් තෙරුවන් සරණයි Thank you.